එතකොට මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ නන්දක ස්වාමින් වහන්සේට කරන ආරාධනාවේ ස්වරූපයෙන් අපිට දැනගන්න පුළුවන් මේ නන්දක ස්වාමින් වහන්සේ අර අපි කලින් මතක් කරගත්ත ಗುಣ ධර්ම රාශියට ඒ කුසලතාවයන් රාශියට අමතරව උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක්. එතකොට මෙන්න මේ නන්දක මහරහතන් වහන්සේ තමයි දැන් මේ ගිහිල්ලා රාජකාරාමයට ගිහිල්ලා දැන් මේ භික්ෂුණීන් වහන්සේලාට අවවාද කරන්න පටන් ගන්නෙ.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 ඒ කියන්නේ අපිට ඇහැ වහගෙන ඉන්නකොට චක්කු මේ ඇසේ දැකීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේමයි කනට මොකක්ක සද්දයක් ඇහෙන්නේ නැති වෙලාවට කනේ ඇසීම් ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. දිවෙන් රසක් බුන්ති විඳින්න නැති වෙලාවට මේ දිවෙන් රස දැනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ.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 ඔන්න දැන් S2 ඇරියා. ඔන්න දැන් තේරෙනවා මොන ඇහැ කියන ආයතනයක් දැන් අන්න හට ගන්නවා. දැකීමක් පහළ වෙනවා. එතකොට දැකීම සඳහා උපයෝගී වෙච්ච අන්න බාහිර ආයතනයක් මේ රූපයකුත් දැන් එළියේ තියෙනවා. ඔන්න ඒකත් හටගත්තා. ඒතර මේ දෙක වෙන් කරලා දැන ගැනීමක් චක්කු විඥානයකුත් හටගත්තා.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 ඒවත් මොහොතක් පාසා නැතිලා යනවා. එතකොට එබඳු මේ අනිත්‍ය වූ දෙයක් හරහා අපිට සැපක් විඳින්න පුළුවන්ද? දැන් අපි ආයෙත් මුලට ගියොත් යම්සි දෙයකින් අපි සැපක් ලබන්න නම් ඒ සැප බලාපොරොත්තු වෙන්නේ අපි ඒ ස්වභාවය දිගට ඒ විදිහට තියෙයි කියලා. අපි තුමු අපි රූපයකින් සැපක් බලාපොරොත්තු වෙනවා නම් යම්සි දෙයක් අපි හොඳයි කියලා සලකන්නේ ඒ හොඳ දිගට තියෙයි කියලා සංඥාවකින් නිත්‍ය සංඥාවකින් ගැනීම හරහා තමයි අපි ඒක හොඳයි කියලා ගන්නෙ. නමුත් කෙනෙකුට තේරෙනවා නම් මේවා මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. දැන් මේ විනාඩි ගාණක් නෙවෙයි මොහොතක් මොහොතක් පාසා මේවා ඇති වෙලා නැතිලා යනවා කියලා කෙනෙකුට තේරෙනවා නම් ඉතින් කොහොමද ඒ බඳු ස්වභාවයකින් සැපක් බලාපොරොත්තු වෙන්නේ? ඒ නිසා අන්න අහනවා යමක් අනිත්‍ය නම් ඒකින් ඒකතන තියෙන්නේ සැපක්ද දුකක්ද?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 ඒකත් මජ්ක්‍ධිම නිකායේන සූත්‍රය. ඒකෙදි එක්තරා සාමින්වහන්සේ කෙනෙක් රහතන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා මෙන්න මේ විදිහට. හිතාවතානුකෝ ආවසෝ බිකුණෝ දසනං සුවිසුද්ධං හෝති. මේ කෙතකින්ද ඇවැත්නි මේ කෙනෙක්ගේ තුල මේ දර්ශනය පැහැදිලි වෙන්නේ. දර්ශනය සුවිසුද්ධ වෙන්නේ. ඒ කියන්නේ එයාගේ දැකීම නිවැරදි බවට පත් වෙන්නේ කෙතකින්ද මොන ආකාරයෙන්ද කියලා ඔන්න ප්‍රශ්නයක් අහනවා.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 මොකද ඒවා අපේ පාලනයෙන් තොරයි. මේවා මේ එකක්වත් ඇති වෙලා නැති වෙලා යන්නේ අපිට ඕමනාවට නෙමෙයි. අපි බලාපොරොත්තු වෙන කාලයක් මේවා පවතින්නෙත් නැහැ. අපි තුමු යම්කිසි රූපයක්, රම්සි සද්දයක් අපිට බොහොම ප්‍රියයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක සමහරලාට වැඩි වෙලාවක් පවතිවා කියලා.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 මේ මොනවා හෝ හේතුවක් නිසා අපි හඬනවා, වැළපෙනවා, හිස අත ගාගෙන අත ගහගෙන හඬනවා. ඉතින් මේ විදිහට අපි බොහොම ශෝක විලාප දෙනවා. දහමේ සඳහන් වෙනවා යම් වෙලාවක මේ විදිහට මේ දුක් වේදනාවකින් අපි මුසපත් වෙනවා නම් අන්න නොදැනුවත්වම පටිග අනුසය අපි තුල වැඩෙනවා.